ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සියලු දෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගියේ නොදන්නා කාලේ ඉඳලා නේ අපි කිසිවක් දන්නේ නැති කාලේ සමහර විට අපි ඉස්කෝලේ බුද්ධං සරණං ගච්ඡාම කිව්ව මතකයි. සමහර විට යම් කිසි කාර්යාලයක වැඩපුලක අලුතින් වැඩක් පටන් ගන්නකට කිව්ව මතකයි. නමුත් මේ සරණ යනවා කියන එකේ හැබැයි අර්ථය නොදැන සිටියා වෙන්න පුළුවන්. ඉතින් අද විතර නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ කාලේ අවබෝධයෙන්ම කර්මකාරණා වටහා ගන්න බැරුව සිටියා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරගෙන යද්දී ඒ සමාජයේ තුල හිටපු එක එක ආගමික මතධර්ම අය ඉදිරිපත් කරපු ප්‍රශ්න තිබුණා. සාමාන්‍ය ලෝකයේ මේ ප්‍රශ්න බොහොම කතා කරනවා. අදටත් ඒවා කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර දීම ප්‍රතික්ෂේප කළා. ඒ වගේ කියනවා අව්‍යාකෘත ප්‍රශ්න කියලා. ව්‍යාකෘත කියන්නේ පිළිතුරු දුන්. අව්‍යාකෘත කියන්නේ පිළිතුරු නොදුන්. පිළිතුරු නොදුන් ප්‍රශ්න. අන්නේ පිළිතුරු දුන් ප්‍රශ්නත් එක්ක එකතු වෙලා අමාරු වටින්න ගිය ජීවිතයක් බුදුරජාණන් වහන්සේ බේරගත්තා. ආන් ඊගෙන විස්තරුණ දේශනාවක් අද අපි ඉගෙන ගන්නවා චූල මාළුන්ති පුත්ත සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මාළුන්ති පුත් කියලා තරුණෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ ඉතින් බුදු කෙනෙක් මුණ ගැහිලා. පැවිදි බවත් ලැබිලා. උපසම්පදා වෙන්නත් ලැබිලා. ධර්මය අවබෝධ කරගන්න දැන් අත ළඟටම හැමදේම ලැබිලා තියෙද්දි මේ අත අවබෝධ කරගන්න කල්පනා කරන ධර්මයේ පැත්තකින් දාලා ඊට අදාළ නැති Tamanට හිතසුව පවතින්නේ නැති වෙන වෙන කරුණු අල්ලගෙන පටලවිල යනවා සමහර. ඒ එහෙම පටලවිල ගියපු කෙනෙක්. මාළුකුරුත් ස්වාමීන් වහන්සේ භාවනා කර කර හිටියා කුටියකට වෙලා. ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේට ඇති වුණා මෙන්න මේ වගේ කල්පනාවක්. මොකද ඇතුනේ දැන් මේ අපගේ භාගවත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න 10කට උත්තර දීලා නැහැ. ඒ වගේ කියනවා අව්‍යාකෘත ප්‍රශ්නයක පැත්තකට දාලා තියෙනවා ඒකට පිළිතුරු නොදී ඒ ප්‍රශ්න තමයි මේවා එකක් ලෝකය සාස්වතයිද ඒ කියන්නේ සාස්වතයි කියන්නේ ලෝකය සදාකාලිකයිද කියන ප්‍රශ්න. අදටත් මේක මේ බටහිර මිනිස්සු කල්පනා කර කර ඉන්න ප්‍රශ්න. ලෝකේ සදාකාලිකයිද බුදුරජාණන් වහන්සේකට දීපු උත්තරේ මොකද්ද? නිස්සම්පෝසිතීම. ඇයි ඒක විස්තර කරන්න ගියා නම් මොකද වෙන්නේ? ඒකත් එක්ක මේ පුද්ගලයා පැටලී පැටලී යනවා ලියා ගන්න බැරි අවුල. දෙවන ප්‍රශ්නය තමයි ලෝකේ සදාකාලික නැද්ද? ලෝකේ සදාකාලික නැද්ද? තුන්වෙනි ලෝකේ අන්තවත්. ඒ කියන්නේ ලෝකයේ කෙලවර තිබෙනවාද? අන්තය කියන්නේ කෙලවර. ලෝකයේ කෙලවර තිබෙනවාද? ඒකත් මේ මිනිස්යන් අතර තියෙන කල්පනා කරන දේවල් අතර දෙයක්. ලෝකේ කෙලවරක් තියෙනවද කියලා හොය හොය හතරවෙනි ප්‍රශ්නේ ලෝකේ කෙලවරක් නැද්ද? අනන්තයි. අනන්තයිද ලෝකයේ කියලා කල්පනා කර කර යන්නේ කතාබස් කරනවා රැස් වෙලා රැස් වීම තියෙනවා සම්මන්ත්‍රණ තියෙනවා ලෝකයේ කෙලවරක් නැත්ති කියලා හොයනවා. ඊළඟට තව පිරිසක් කල්පනා කරනවා කතා කරනවා ආත්මයයි ශරීරයයි එකක්ද මොකද්ද කල්පනා කරන්නේ ආත්මයයි ශරීරයයි එකක් ඕකට ඔකට අපි ගත්තොත් ලෝකේ බොහෝ ආගම් නැති වෙලා තියෙන ওই මතත් එක්කයි ආත්මයි ශරීරය එකක්. බුදුරජාණන් වහන්සේ වට උත්තර දෙන්නේ නැහැ. ඊළඟට තව එක්කෙනෙක් ප්‍රශ්න තව ප්‍රශ්නක් තියෙනවා. ආත්මේ වෙනින් එකක්. ශරීරේ වෙනින් එකක්. බුදුරජාණන් වහන්සේ මේවට උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ දුන්න ප්‍රශ්න 6. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තර නොදී දීපු ඊළඟ ප්‍රශ්නේ තමයි හෝතු තථාගතු පරමරණ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ සිටිනවාද එතන තථාගතයන් වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේ විමුක්තියටපත් වෙනා මරණින් මත්තේ සිටිනවාද උත්තර දෙන්න කියන්නේ මොකද හේතුව සාමාන්‍ය මිනිස්සුන්ට මේවා කිව්වහම එයා ඒකේ පැටලී පැටලී යනවා එක්කෝ නැති සැක ඇති කරගන්නවා එක්කෝ නැති අවුල ඇති කරගන්නවා ඉවර යනවා ඊළඟට ඊළඟ ප්‍රශ්නේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද ඔන්න ඒක අල්ලගෙන එක්ක වාද කරනවා එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැහැ. එහෙම නැත්නම් ඊළඟ ප්‍රශ්න තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නේ නැද්ද? නැහැ නැහැ. ඉතින් මේ එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නවලට මේ අව්‍යාකෘත ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැහැ. හරි නෑ උත්තර දීපේ කරේ. දැන් මෙයා හිතනවා. දැන් මේක දැනගේ භාවනාව දැන්. ඒ වාඩි වෙලා දැන් එයා කල්පනා කරනවා මේ ප්‍රශ්න 10. මේ ප්‍රශ්න 10ට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ නැහැ. මොකද එහෙම කළේ? ඇයි දුන්නේ නැත්තේ උත්තර? දැන් මෙයා ඔබ හිත හිත ඉන්නේ. දැන් ඔයන දැක්කනේ පැටලෙය නැහැ. ඊරෝස් කල්පනා කරනවා මෙහෙම. මම එහෙනම් දැන් භාග්‍යතුන් වහන්සේ ළඟට පිටත් වෙන්න ඕනේ. මං ගියන් කෙලින්ම මේ ප්‍රශ්නේ උන්වහන්සේට ඉදිරිපත් කරන්න ඕනේ. ඉදිරිපත් කළ මගේ අප්‍රසාදය පළ කරන්න ඕනේ මේවට උත්තර නොදීම ගැන. ඊට පස්සේ උන්වහන්සේට මම මේකට අප්‍රසාදය පළ කළොත් මේවට මම බුදුරජාණන් වහන්සේ උත්තර නොදීම ගැන ඊට පස්සේ උන්වහන්සේ උත්තර දීවි. එහෙම මම සිවුරේ ඉන්නවා. හැබැයි උන්වහන්සේ මේකට උත්තර නොදුන්නොත් මං සිවුරු ඇරලා යනවා. දැන් මේක තමයි යාගේ භාවනාව. වාඩි වෙලා කල්පනා කර කර ඉන්නවා දැන් මේ ගැන. ඉඳලා වෙන හවස් වෙනවා. දැන් භාවනාවෙන් නැගිටලා පිටත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා පැත්තක වාඩි වෙලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අද භාවනා කර කර යද්දී මට මෙන්න මේ අදහස මගේ හිතට වැටහුණා. මොකද්ද භාග්‍යතුන් වහන්සේ උත්තර නොදී දේශනා නොකරපු දේවල් 10ක් තියෙනවා. ලෝකේ සදාකාලිකයිද කියන එක පැහැදිලි කරලා දුන්නේ නැහැ. ලෝකේ සදාකාලික නැද්ද කියන එක ඒකට තෝරලා දුන්නේ නැහැ. ලෝකේ අන්තවදව කියන එක ඒකට උත්තර දුන්නේ නැහැ. ලෝකේ අන්ත අන්තවත් නොවේද කියන එකට ලෝකේ අනන්තයිද කියන එකට ඒක විස්තර කළේ නැහැ. ආත්මයයි ශරීරයයි එකක්ද කියන එකට උත්තරයක් දෙන්නේ නැහැ. ආත්මය කියන්නේ වෙනින් එකක් ශරීරය කියන්නේ වෙනින් එකක් කියන එකට උත්තරයක් දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ සිටිනවාද කියලා අහුවාම ඒකට උත්තරේ නෑ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ සිටින්නේ නැද්ද කියලා අහුවහම ඒකට උත්තරේකුත් නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ සිටිනවාද නැද්ද කියන එකට උත්තරේකුත් නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ සිටින්නේ නැද්ද? නැත්නම් නැද්ද? කියන එකට උත්තරේකුත් නැහැ. මං ශ්‍රාවණී කල්පනා කළා මේ වැඩේ ගැන මගේ පැහැදීමක් නෑ. භාග්‍යතුන් වහන්සේ මේකට කරුණා කාරණා ප්‍රකාශ නොකිරීම ගැන මගේ පැහැදිලිමක් නැහැ. ඉතින් මම කල්පනා කළා හැබැයි මම භාග්‍යතුන් වහන්සේට මේක ඉදිරිපත් කරනවා. මගේ මේ අප්‍රසාද. හැබැයි උත්තරය දුන්නොත් මම මේකේ රැඳිලා ඉන්නවා. සිවුරේ ඉන්නවා මම. භාග්‍යතුන් වහන්සේ උත්තර නොදුන්නොත් මං සිඳු කරලා යනවා. ඊට පස්සේ කියනවා ඒ නිසා. දැන් ඔන්න මෙයා කියනවා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දන්නවා නම් ලෝකේ සදාකාලිකයි කියලා. සදාකාලිකයි කියලා දන්නවනම් මට ඍජුවම කියන්න බෑ. ලෝකේ සදාකාලිකයි. භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකේ සදාකාලික නෑ කියලා. අශාස්ත්‍රකයි කියලා ඒකත් මට ඍජුවම දේශනා කරන්න. භාග්‍යවතුන්ස් දන්නේ නැත්නම් ලෝකේ සදාකාලිකයි කියලා හෝ සාස්ත්‍රකයි කියලා දන්නේ නැත්නම් එහෙම නැත්නම් අසාස්ත්‍රකයි කියලා දන්නේ නැත්නම් ඍජුවම දේශනා කරන්න මම මේක දන්නේ නැහැ. ඒක තමයි ඍජුකම කියන්නේ. දැන් මේ ශාස්ත්‍රඥ වහන්සේලඟ මහාන විචිකන ගියපු දුර. ඒක තමයි විදුකම. ඒ නොදන්නාදී නොදක්නාදී කෙලින්ම නෑ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නේ ඊළඟ ප්‍රශ්නයක් ගෙනවා යා. උන්වහන්සේ මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දන්නවනම් ලෝකයේ අන්තවත් ලෝකයේ අන්තයක් තියෙනවා කියලා අවසානයක් තියෙනවා කියලා ඍජුවම මට කියන්න ලෝකයේ අවසානයක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ දන්නවනම් ලෝකයේ අනන්තයි කියලා අවසානයක් නැත කියලා මට කෙලින්ම කියන්න දැන් ලෝකයේ අනන්තයි කියලා භාග්‍යතුන් වහන්සේ දන්නේ නැත්නම් ලෝකේ අන්තවත් කියලා හෝ ලෝකේ අනන්තවත් කියලා හෝ ඍජුවම කියන්න දන්නේ කෙනෙකුගේ තියෙන අවංක කතාව තමයි දන්නේ නැත කියලා ඍජුවම කීම ඒ නිසා ඍජුවම දන්නේ නැහැ කියන්නේ ඊළඟට මෙයා තවත් කියනවා දැන් බුදුරජාණන් වහන්සේ නිසඳහාගෙන දැන් මෙයා කතා භාග්‍යතුන් වහන්සේ දන්නවනම් ජීවයත් ආත්මයත් ශරීරයත් එකයි කියලා. මට ඒක දේශනා කරන්න ආත්මයත් ශරීරයත් එකයි. භාග්‍යතුන් වහන්සේ දන්නවනම් ආත්මේ වෙන එකක් ශරීරේ වෙන එකක් කියලා. එහෙමනම් ඒක මට දේශනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ ආත්මයයි ශරීරය එකක් කියලා දන්නේ නැත්නම් ආත්මය වෙනින් එකක් ශරීරය වෙනින් එකක් කියලා දන්නේ දන්නේ නැත්නම් ඍජුවම මට කියන්න මම මේ කාරණේ ගැන දන්නේ නැත කියලා ඊට පස්සේ මානවතුත් ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ දන්නවා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ සිටිනවා කියලා මට දැන් කියන්න තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ සිටිනවා. භාගතුන් වහන්සේ දන්නවා නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ සිටින්නේ නැත කියලා. මට දැන් දැන් භාගතුන් වහන්සේ කියන්නේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ සිටින්නේ නැහැ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නේ නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ සිටිනවා කියන කාරණේ දන්නේ නැත්නම් වැඩ සිටින්නේ නැතුව කියන කාරණේ දන්නේ නැත්නම් කෙලින්ම මට කියන්නේ මම මේ කාරණේ දන්නේ නැහැ කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දන්නවා නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නේ වැඩ සිටින වැඩ සිටිනවා වැඩ සිටින්නේ නැහැ කියලා දන්නවා නම් මට කෙලින්ම කියන්න මරණින් මතේ තථාගතයන් වහන්සේ වැඩ සිටිනවා ඒ වගේම නෑ ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දන්නවා නම් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ සිටින්නෙත් නෑ වැඩ සිටින්නේ නැත්තේත් නෑ කියලා ඒක මට දෙලින්ම කියන්න තථාගතයන් වහන්සේ මරණමත් වැඩ සිටින්නේ නැහැ නැත්තේත් නැහැ මේ ගැන දන්නේ නැහැ කියලා කෙලින්ම කියන්නේ ඒක තමයි කියනවා ඍජු කෙනෙකුගේ තියෙන ඍජු ගත බුදුරජාණන් වහන්සේ එතකොට මාළුන්ගේ පුත්තට මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේට කියනවා මාළුන්ගේ පුත්ත මං ඔබට මෙහෙම කිව්වද මාළුන්ගේ පුත්ත මං ඔබට කිව්වද මාළුන්ගේ පුත්ත මෙහෙ මගේ ළඟ ඔබ මහාන නෙමෙයි. මගේ ළඟ ඔබ පැවිදි වුණත් මම ඔබට මෙන්න මේ ප්‍රශ්න 10ට උත්තර දෙනවා. මොනවාද? ලෝකේ සාස්වතද? ලෝකේ අසාස්වතද? ලෝකයේ අන්තවත් ලෝකයේ අනන්තයි ආත්මයත් ශරීරයත් එකයි ආත්මත් ශරීරයත් දෙකයි තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැහැ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා නැහැ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නේත් නැහැ නැත්තේත් නැහැ මම මේ 10ට උත්තර දෙන්නම් එන්න ඇවිල්ලා මගේ ළඟ මහණ වෙනද කියලා මම ඔබට කිව්වාද එතකොට මෙයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට එහෙම කිව්වේ නැහැ ඔබ මට කිව්වද භාග්‍යතුන් වහන්සේ ළඟ මම මහණ වෙන්න කැමතියි හැබැයි භාග්‍යතුන් වහන්සේ ළඟ මම මහණ වෙන්නේ මට භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න 10ට උත්තර දෙනවා නම් විතර කර. කෙනෙකුට මට කිව්වාද මහණෙනි ඉස්සෙල්ලා ස්වාමිනී මං කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මාළුන්ති පුත් මං දැන් ඔබට කියන්නේ නැහැ. මාළුන්ති පුත් මගේ ළඟ මහාන වෙලා ඉන්න මං ඔබට මේ ප්‍රශ්න 10ට උත්තර දෙනවා. දැන් කියන්නේ ඒ වගේම ඔබ මට දැන් කියන්නත් එපා මොකද ඔබට දැන් කියන්නේ දැන් ඔබ දැන් කියන්නේ නෑ මට මොකද මේ ප්‍රශ්නයට උත්තර දෙන්න එතකොට මහාන මේ ළඟ මහානලා ඉන්න කෙනෙක් මම කෝ මේක මම ඔබට කියලා නැත්තා බුදුරජාන් වහන්සේ අහනවා මාළුන් මුත්තගේ මාළුන් මුත්ත මා ඔබට කියලා නැත්තා එහෙම එකක් ඔබ මට කියලත් නැත්තම් මේ එක්කෙනෙක් කෙනෙක් බැඳිලා නැති මේ ප්‍රශ්නේ ගැන කල්පනා කරන්න ඔබ කොච්චර හිස් මිනිස්සුද කියලා මේක ඔබ මහා ලොකු දෙයක් හිතාගෙන ඉන්න ඔබ කොච්චර හිස් මිනිස්සෙද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට මෙන්න මෙහෙම මතයක් කිව්වා. මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර නොදෙන තා මම මහාන වෙන්නේ මං සිවුරේ ඉන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් ඔබට මේකේ උත්තරයක් නොලැබෙම ඔබට යුග ජීවිතේ මැරෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට උදාහරණයක් දෙනවා. කියනවා මේ මාළුන්ගේ පුත්ත පුරුෂයෙක් ඉන්නවා. මේ මිනිසයාට කවුරු හරි කෙනෙක් විසපුවාපු ඊතලයකින් විද්දා. විසපුවාපු ඊතලයකින් විද්දා. විද්දාම මොකද වෙන්නේ? එයා වැටුණා. ඊට පස්සේ යාළු මිත්‍රයෝ නෑදෑයෝ මෙයාව එක්කගෙන යනවා ශල්්‍ය වෛද්‍යවරයෙක් ආවා. දැන් එතකොට ශල්්‍ය වෛද්‍යවරයා ගාවට ගියාම මොකද දැන් කරන්නේ? මේ ඉතාලේ ගලවල බෙහෙත් දාන්න ඕනේ. දැන් වෛද්‍යවරයා අනිත් එක්කම වැට වෙලා ඉතාලියේ ගලවන්න සූදානම් වෙනවා. එතන මෙයා කියනවා ආ අත තියන්න එපා ඉතාලියට. මට දැනගන්න ඕනේ මේ ඉතාලියේ කවුද වීදී? ශාත්‍රියෙක්ද? බ්‍රාහ්මණීත්වය වෛශ්‍යය න්‍යාය කුලයේ මොකද්ද ගොවිගමද හකුරුද පදුද මේ මේ කුලේ හොයාගන්න කන් මම මේ ඊතලයේ ගලවන්න දෙන්නේ නැහැ ඒ වගේම මට මේ විමුක්ත උනේ මට දැනගන්න ඕනේ මේ ඊතලයේ විච්ච පුද්ගලයා උසු කෙනෙක්ද මිත්‍යෙක්ද මහත් කෙනෙක්ද කියලා මට මේ පුද්ගලයාව දැනගන්න ඕනේ මං දැනගන්න අතුරු මේ ඉතලේ ගලවන්න දෙන්නේ නෑ ඒ වගේම මට දැනගන්න ඕනේ මේ පුද්ගලයාගේ පැහැය මම කළු කෙනෙක්ද මෙයා තලේලු කෙනෙක්ද මෙයා රන්වන් පාටද කියලා මට මේ ඊතලේ විද්ද පුද්ගලයා දැනගන්න ඕනේ ඒ පුද්ගලයාගේ සුතරතුරු හම්බ වෙනකම් මම මේක ගලවන්න දෙන්නේ නෑ. ඒ වගේම මට දැනගන්න ඕනේ මේ ඊතලේ ඒක පුද්ගලයා ඉන්නේ කොයි ගමේ කෙනෙක්ද මෙයා මෙයා හොරගොතේ රත්නපුරයේදී මෙයා විහෝමාකවද මේ හොයාගන්නකම් මේ පුද්ගලයා ඉන්න දිශාව මම මේ ඊතලේ ගලවන්නේ නෑ ඊළඟට මේ ඊතලේ නිකුත් දුන්න මොනවද කියලා. ඉන්නේ ඊතලේ විදින්ද පාවිච්චි කරපු දුන්න මට දකින්නක මොන විදිහේ දෙයකින් හදාපු එකක්ද කියලා මම මේ ඊතලේ ගලවන්නේ නෑ. ඊළඟට මේ ඊතලේ විදින්ද මේ දුන්නට පාවිච්චි කරපු රැහැ ඒ රැහන පටවලන නිසානේ විදින්නේ ඒ රැහන මොන වගේ දෙකින්ද හැදුවේ කියලා ඒක නහරකින්ද එහෙම නැත්නම් නූල් වර්ගයකින්ද කිඳි වර්ගයකින්ද කියලා බලනකම් මම මේ තලේ ගලවන්න දෙන්නේ නැහැ ඒ වගේම මේ ඊතලයට පාවිච්චි කරපු මේ ඊ දණ්ඩ හදපු ලෝහ වර්ගය නැත්නම් ලී වර්ගය මට හොයාගෙන ඉන්න ඕනේ ඒක මම මේක ගලවන්නේ නෑ ඒ වගේම මේ ඊතලේ ගැට ගහලා තියෙන ප්‍රහාට වල මොන මොන සත්තුන්ගෙද මේ තියෙන්නේ කියලා මට විස්තරේ වාර්තා කරනකම් මම මේ ඊතලේ ගලවන්න දෙන්නේ නෑ. ඒ වගේම මේ ඊතලේ ඊතලේ තියෙන ලෝහ අර තුඩ මොන වගේ ලෝහ වර්ගයේ තියෙන හැදෙන්නේ කියලා ඒ ලෝහ වර්ගය ගැන විස්තර දැනගන්නකම් මම මේ ඊතලේ ගලවන්නේ නෑ. මානුෂික එතකොට අර පුද්ගලයාට වෙන දේ දන්වන්නේ කියලා. මොකද මේ පුද්ගලයාට වෙන්නේ? ඒ පුද්ගලයාට වෙන්නේ පුද්ගලයා දෙහි නොලබා ප්‍රතිකර්ම නොලබා ප්‍රතිකාර නොලබා ඊතලේ ඉවත් නොකරන ඒ පුද්ගලයා මරණයටපත් වෙනවා මාළුත් ඒ වගේ යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවොත් මට මෙන්න මේ 10ට උත්තර දෙන්න උත්තර නෑ කියනවා උත්තර නොලබා ධර්මයක් අවබෝධ නොකොටම ඒ පුද්ගලයා ශ්‍රද්ධාවටවත් නොපැමිණි මරණයටපත් වෙනවා මේක හරිය ලස්සනට ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ මේ අහක තියෙන නොවැදගත් ප්‍රශ්න Tamange ප්‍රශ්න බවට පටලව ගන්නවාට හරි ලස්සන අනුකම්පාසහගත විස්තරයක් ලැබෙනවා. උනාසි මානුක පුත්කගෙන් අහනවා හරි මානුක පුත් අපට කියමු කෙනෙකුට කියනවා ලෝකේ සාස්වතයි කියලා දෘෂ්ටියක්. මොකද ජන දෘෂ්ටිය? ලෝකේ සාස්වතයි කියලා මතයක යා හිනවා. එයා ලෝකේ සාස්ත්‍රය කියලා මතයේ හිටියා කියලා එයා නිවන් මාර්ග යනවාද කියලා මේ හේතුව. ඒ හේතුව එයා නිවන් මාර්ග ගමන් කරනවා. නෑ නෑ. හරි කෙනෙක් ඉන්නවා ලෝකේ සාස් අසාස්ත්‍රයයි. සාස්ත්‍ර නෑ කියලා. ඒ මතයේ හිටියා කියලා එයා සීල සමාධි වලට නෑ නෑ. ඊර්වසි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාළුකී බුත් ලෝකේ සාස්තයි කියලා මතේ හිටියා. සාස්ත නැtei කියලා මතේ හිටියා. මේ ඉදදීම කියන ප්‍රශ්න තියෙනවා කියන්නේ. ජරාවට පත්වීමයි කියන ප්‍රශ්නේ තියෙනවා. මරණයට පත්වීම කියන ප්‍රශ්න තියෙනවා. ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් විඳවිල්ල තියෙනවා මේව නැති යන්නේ කියනවා කියනවා මානවක පුත් මෙන්න මේව නැති කරන්නයි මා ධර්මය කියන්නේ කියන්නේ අන් බලන්න කොච්චර පැහැදිලිද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ඉලක්කය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය ඉලක්කය පැහැදිලි මොකද්ද උන්වහන්සේ දේශනා කරනවා කෙනෙක් කොනම මතයේ ඉන්න පුළුවන්. එක එක්කෙනා ඒ ලෝකේ සාස්වතයිද ලෝකේ අසාස්වතයිද කියලා මේ මතේ හිටියා කියලා ඒ හේතුවෙන් එයාගේ සීල සමාධි ප්‍රඥා වැඩෙනවාද කියලා කියලා. ඒ හේතුවෙන් සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ නැහැ. ඒ වගේම එයාට ඒ මතේ හිටියත් ඒ මතේ හිටියේ නැතත් එයාට තියෙන වෙන මෙව කියලා මොනවද තියෙන්නේ? ඉපදීදී ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම්වලින් මේවා තියෙනවා මේකෙන් ගැලවෙන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ අන්න ඒව නැති කරන්නයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ඊර්වසි බුදුරජාණන් වහන්සේ අහනවා මාළික පුත්ත මේ ලෝකයේ අන්තවත් මේ ලෝකයේ කෙලවරක් තිබෙනවා කියන මතයක කෙනෙක් ඉන්නවා ඒ මත හිටියා කියලා යාන් තුල සීල සමාධි ප්‍රශ්න වැඩෙනවාද නෑ කියන්නේ එහෙම නැත්නම් කෙනෙක් ඉන්නවා මත ඒක ලෝකයේ කෙලවර නැත කියලා ඒ මත හිටියා කියලා සීල සමාධි ප්‍රශ්න වැඩෙන්නේ නෑ ලෝකයේ කෙලවරක් තියනවා කියලා මතයක හිටියා ලෝකයේ කෙලවරක් නෑ කියන මතයේ හිටියා එයාට තියෙනවා වෙන මොනවද ජාති ජරා මරණ ශෝක වැළපී කායික දුක් මානසික දුක් සුසු මෙලින් තියෙනවා මෙන්න මේව නැති කරන්නයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ දැන් හරි පැහැදිලි අපිට එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ ඉලක්කය මොකන්ද වහන්සේගේ ධර්ම දේශනාවේ ඉලක්කය බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ ඉලක්කය මොකද්ද ජාති ජරා මරණ සූප වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් සත්‍යාව මුදවා ගැනීම මාළුක පුත්‍රේ බුදුරජාණන් වහන්සේ වදාලා මාළුක පුත්‍ර කෙනෙක් ඉන්න පුළුවන් මෙන්න මේ මතය ජීවය ආත්මයක් ශරීරයක් එකයි එහෙම මතයක හිටියා කියලා එයාට නිවන් මඟ වැටෙනවාද කියලා වැඩෙන්නේ නැහැ. කෙනෙක් ඉන්න පුළුවන් මේ මතය. මොකද්ද? ජීවය වෙනින් එකක් ශරීරය වෙනින් එකක්. එහෙම මතයක් දරුවා කියලා මේ නිවන් මඟ වැඩි පාදු කියලා නෑ කියන්නේ. එහෙනම් මේ ජීවයයි ශරීරයයි එකයි කියන මතයේ හිටියත් ජීවය වෙනින් එකක් ශරීරය වෙනින් එකක් කියන මතයේ හිටියත් තියෙනවාමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක වැළපීම් දුක් දුම්න සිසිල්ගලින් තියෙනවාමයි අන්නේම නැති කරන්න තමයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මාළුන්ගේ පුත්තගේ මාළුන්ගේ පුත්ත තථාගතයන් වහන්සේ මරණින් මත්තේ සිටිනවා කියලා කෙනෙක් මතේ කියනවා. ඒ මතේ හිටිය කියලා එයාට සීල සමාධි ප්‍රඥා වැඩිනවා. නෑ කියනවා. කෙනෙක් ඉන්න වෙන මතයක. මොකද තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නෑ කියලා. ඒ මතේ හිටිය කියලා සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ නෑ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියලා කල්පනා කළා. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැති කියන මතේ හිටියත් එයාට එක දෙයක් තියෙනවා. මොනවද? ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලි. අන්න ඒකෙන් නිදහස් කරගන්නයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඊළඟට තථාගතයන් කෙනෙක් ඉන්න පුළුවන් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ සිටි නෑ. ඒ මතේ හිටිය කියලා එයාගේ ධර්මාර්ගය වැඩිනවද කියලා නෑ කියන්නේ. තව කෙනෙක් ඉන්න පුළුවන් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නෑ. නැත්තෙත් නෑ. ඒ හේතුවෙන් ධර්මාර්ගය වැඩිනවද කියලා අහනවා. ඒත් නෑ. ඒ මත දරුවත් ඒ මත දරුවේ නැතත් එයාට කියනවා ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලිමිට එනවා මේවායින් බේරෙන්න බෑ ආන්නේවයින් සත්‍යයව මුදවා ගන්න තමයි මේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන ඉලක්කය දැන් පින්වත්නි පැහැදිලිද අපැහැදිලිද පැහැදිලි. මොකද්ද පැහැදිලි? මේ සත්‍යය තුළ මොන මොන දෘෂ්ටි දරාගෙන හිටියා. ඒ වගේම මොන මොන දෘෂ්ටි දරාගෙන සිටියේ නැතත් එක ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ඉපදීම නැමැති ප්‍රශ්නේ තියෙනවා ඊළඟට ජරාවට පත්වීම නැමැති ප්‍රශ්නේ තියෙනවා රෝග පීඩා වලදීම නැමැති ප්‍රශ්නේ තියෙනවා මරණය නැමැති ප්‍රශ්නේ තියෙනවා ඊළඟට ශෝක කිරීම, වැළපීම, කායික දුක් විඳීම, මානසික දුක් විඳීම, පසුතැවීමෙන් සුසුම් හෙළහෙලා සිටීම මෙවතියි. එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ මිනිස්සුන්ව තොඳුල් කරන්න නෙවෙයි. මිනිස්සුන්ව පුරතල් කරන්න නෙමෙයි. මිනිස්සුන්ගේ බොළඳ මතවලට සක්ක ගහන්න නෙවෙයි. බුදු කෙනෙක් පහළ වෙන්නේ සාමාන්‍ය අපි ගත්තොත් කෙනෙක් බොළඳ මතයක් දරනවා. එයා යාළු කරලා තියාගන්න මෙයාත් බොළඳ මතයක් දරනවා. එහෙම ගති ලක්ෂණ බුදුරජාණන් වහන්සේගේ නෑ. උන්වහන්සේ පහළ වුණේ හරි පැහැදිලි. පහළ වුණේ මොකේද? ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් වලින් සත්‍යාව මුදවා ගන්නයි. එහෙනම් අපි හරියට පැහැදිලි කරගන්න ඕනේ මේ ලෝකේ දුකෙන් නිදහස් වෙන්න යමෙක් කැමති නම් කායික දුක් මානසික දුක් සුසුම් මැලීම් වලින් නිදහස් වෙන්න කැමති නම් ජරා මරණ වලින් නිදහස් වෙන්න කැමති නම් රෝග පීඩා වලින් නිදහස් වෙන්න කැමති නම් එයාට විචිරම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි වෙන කොහේවත් එයාට විසඳුමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මාළුන්ගේ පුත්ත මා විසින් තථාගතයන් වහන්සේ විසින් පිළිතුරු නොදී තිබෙනවාද යමකට ඒක පිළිතුරු නොදී තිබෙන දෙයක් කියන මතක තියාගන්න කියනවා එතකොට තථාගතයන් වහන්සේ යමකට උත්තර නොදී තියෙනවාද? ඒතර අපි මේක දරා ගන්න කො විදිහද? පිළිතුරු නොදුන් දේවල් ඇටියටයි. ඒතර කවදාවත් ශ්‍රාවකෙක් මේ ප්‍රශ්න වල පැටලිලා යන්නේ නැහැ. ඊර්වස බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණි මාළුන්ගේ පුත්‍ර මෙන්න මේවයි මම පිළිතුරු නොදුන් දේවල්. තථාගතයන් වහන්සේ උත්තර දෙනවා මාළුන්ගේ පුත්‍ර මා පිළිතුරු නොදුන් දේවල් මේවා. ලෝකේ සාස්වතයි කියන එකට මා උත්තර දුන්නේ නැත. ඔන්න දරා ගන්න ඕනේ අපි කියන විදිහටම. ලෝකේ සාස්වතයි කියන එකට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැත. ලෝකේ අසාස්වතයි කියන කරුණට උත්තර දුන්නේ නැත. ලෝකේ අන්තයි කියන කරුණට උත්තර දුන්නේ නැත. ලෝකේ අනන්තයි කියන කාරණාවට උත්තර දුන්නේ නැත. තථාගතයන් ඒ වගේම ආත්ම ශරීරය එකයි කියලා කියන මතයට විග්‍රහ කරන්න ගියේ නැත. ආත්මී වෙලින් එකක් ශාරීරී වෙලින් එකක් කියන මතේ විග්‍රහ කරන්න ගියේද නැත. තථාගතයන් වහන්සේ මරණින් මතු සිටි යන්නට පිළිතුරු දුන්නේද නැත තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නොසිටී පිළිතුරු දුන්නේ නැත තථාගතයන් වහන්සේ මරණින් මත්තේ සිටී නොසිටී ඒට පිළිතුරු දුන්නේද නැත තථාගතයන් වහන්සේ මරණින් මත්තේ සිටින්නේද නැත නොසිටින්නේද නැත කියන දෙයට පිළිතුරු දුන්නේ නැත මාළුන්ති පුත් මේ වාට පිළිතුරු නොදුන්නේ ඇයි? නබුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වාට පිළිතුරු මේවට උත්තර නොදුන්නේ ඇයි? නහේතම් මාළුන්ති පුත් අත්ති සංගීත මාළුන්ති මේකේ වැඩක් ඇති දෙයක් නෙවෙයි. න ආදි බ්‍රහ්මචර්යයක මේක නිවනට මුල් වෙන දෙයක් නෙවෙයි. න නිබ්බිදාය මේක අවබෝධයෙන්ම කලකිරීමට හේතු වෙන දෙයක් නෙවෙයි න විරාගාය මේක ඇල්ම දුරු වෙන්න හේතු වෙන දෙයක් නෙවෙයි න නිරෝධාය ඇල්ම නිරුද්ධ වෙන්න හේතු වෙන දෙයක් නෙවෙයි න උපසමාය සංසිඳ වෙන්න හේතු වෙන දෙයක් නෙවෙයි න අභිඥාය විශිෂ්ට ඥාන උපදවා ගන්න හේතු වෙන දෙයක් නෙවෙයි න සම්බෝධාය ආර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන දේකුත් නෙවෙයි. න නිබ්බානාය සංසත්තිය මේක නිවන පිණිස පවතින දේකුත් නොවේ. එතකොට මේ දැන් අපි ගත්තොත් මේ වෙනකොට ලෝකයේ අන්ති හොයන්න මිනිස් හරියට මහන්සි ගන්නවා නේ. මේකේ කෙලවරක් තියනවාද ග්‍රහලෝක වල තව සත්වයෝ සිටිද්ද? මේ සත්වයා කොහේ සිට කවදා පැමිණියාද? මේ සත්‍යයා කොහේ යද්ද? කල්පනා කරන්නද ලෝක මිනිස්සු? කල්පනා කර කර කල්පනා කර කර ඉන්න එකක්වත් අර්ථවත් දේවල් නෙවෙයි. හරි ලස්සනයි නේ අර්ථ සංගීත. අර්ථවත් දේවල් නෙවෙයි. නේ ආදි බ්‍රහ්මචරියක. බ්‍රහ්මචරිය කියන්නේ නිවනට. ආදි කියන්නේ මුල. නිවනට මුල් වෙන්නේ නිවනට මුල් වෙන්නේ නැහැ. අවබෝධයෙන්ම කලකිරෙන හේතු වෙන්නේ න නිබ්බිදා න විරාගය න නිරෝධය න උපසමාය න අභිඥාය න සම්බෝධය න නිබ්බාන සංවත්ත මේ එකකටවත් හේතු වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට එක බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇවිදගෙන ගිහින් මේ ලෝකේ කෙලවර අල්ලන්න පුළුවන්ද? කෙලවරක් මේකෙන් දකින්න පුළුවන්ද කියලා ඇහුවා. ඇවිදගෙන ගිහිල්ලා. ගමනින් ගමනින් කෙලවරක් අල්ලන්න පුළුවන්ද කියලා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ වදාලා ගමනින් කෙලවරක් අල්ලන්න බෑ. ඊට පස්සේ කෝ ස්වාමීනි හරි පුදුමයි කෝ ඒක ආශ්චර්යමත් කෝ ඒ කතාව. ඇයි මේ කියන්නේ කියලා. ස්වාමීනි මම හිතිය කලින් ආත්මික වේගෙන් යන්න පුළුවන් දෙවි කෙනෙක් කියලා. ඊට පස්සේ මම කල්පනා කළා මේ ලෝකයේ කෙලවර මං හොයන්න ඕනේ. මම මේකේ කෙලවරක් දකින්න ඕනේ. කියලා මොකද කියලා ස්වාමීනි මම ග්‍රහ ග්‍රහ ග්‍රහ ලෝකෙන් ග්‍රහ ලෝකෙට වේගෙන් ගියා කියලා. වේගෙන් ගියා කිව්වා. කනමුඩ දේවල් විවේක ගන්න වෙලාව ඇර අනිත් වෙලාවට වේගෙන් ගියා කිව්වා මේකේ අන්තය හොයාගෙන. අතර මඟදී මම මැරුණා කිව්වා. අන්තය නොදැක. මැරුණා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ දේකට මතකද? බුදුරජාණන් වහන්සේ වදාළ දෙවිය මේක කෙලවරක් හොයන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට හොයන්න නැතුව කෙලවර කවු වෙන්නේ නැහැ. කෙලවර දකින්න නැතුව මේකෙන් එතරින් ඉන්නත් බෑ කියලා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා. ඒ තමයි මේ සිත සහිත, මනස සහිත, විඥානීය සහිත බම්බයක් පමණ මේ ශරීරය. මේක තමයි කිව්ව ලෝකෙ තියෙන්නේ. මේක තමයි කිව්ව ලෝකෙ හට ගැනීම තියෙන්නේ. ලෝකෙ නිරුද්ධ වීම තියෙන්නේ, ලෝක නිරුද්ධ වෙන මාර්ගය තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මාළික පුත්‍ර දේශනා කරන මාළික පුත්‍ර එතකොට තථාගතයන් වහන්සේ දේශනා කළේ නෑ අර මොනවද? සාස්වතයිද? අසාස්වතයිද? ආන්තයක් තියෙනවද ලෝකේ? ආන්තයක් නැද්ද? ආත්මයක් ශරීරයක් එකයිද? ආත්මය වෙලින් එකක්ද? ශරීරය වෙලින් එකක්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ සිටිනවාද තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැද්ද තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නේ නැද්ද නැද්ද මේවට උත්තර දෙන්නේ නැහැ කියලා. හැබැයි මා එකක් මා විසින් බුදුරජාණන් වහන්සේ වදාළ මාළුන් කිව්වොත් මා විසින් මොකක්ද නැවත නැවත නැවත නැවත කියා තිබෙන්නේ මොකද්ද මා විස්තර කරලා තියෙන්නේ ඉදං දුක්ඛන්ති මානුත පුත්ත මයාභ්‍යාකත මාලක පුත්ත මාල්සින් ප්‍රකාශ කරලා තිබෙන්නේ මෙය දුකයි අයං දුක්ඛ සමුදයෝති මාලක පුත්ත මයාභ්‍යාකත මාලක පුත්ත මාවිසින් මෙන්න මෙයයි දුකේ හට ගැනීම කියලා විස්තරයක් කරනවා අයං දුක්ඛ නිරෝධෝති මාළංක හුත්ත්‍යාගතං මේකයි දුක්ඛ නිරෝධය කියලා විස්තර කරනවා අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා මේක තමයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඒ නිසා මාළුක පුත් ඇයි මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර දේශනා කළේ මාළික පුත් මේ තමයි අර්ථවත් ලෝකයේ තියෙන අර්ථවත් දේ තමයි චතුරාර්ය සත්‍ය. ඒතං ආදි බ්‍රහ්මචර්යයකං මේ චතුරාර්ය සත්‍ය කතාව තමයි නිවනට මුල වන්නේ. ඒතන් නිබ්බිදාය මේ කතාව තමයි අවබෝධයෙන් කලකිරෙන්න හේතු ඒතන් විරාගාය මේ කතාව තමයි නොඇලීමට හේතු වන්නේ ඒතන් නිරෝධාය මේ කතාව තමයි තෘෂ්ණා නිරෝධයට හේතු වන්නේ ඒතන් උපසමාය මේ කතාව තමයි ජීවිතේ සංසිඳවා ගන්න හේතු වන්නේ ඒතන් අභිඥාය මේ කතාව තමයි විශිෂ්ට ඥානය උපදවා ගන්න හේතු වන්නේ ඒතන් සම්බෝධාය මේ කතාව තමයි ආර්ය සත්‍ය අවබෝධයට හේතු වන්නේ ඒතං නිබ්බානාය සංගතති මේක තමයි නිවන් අවබෝධ කරගන්න හේතු වන්නේ ඒ නිසා ආව කියන මාළුන්ගේ පුත්ත මා දේශනා කරන ලද්දේ දේශනා කරන ලදී මෙය දේශනා කරන ලද්දේ කියලා දරා ගන්න කිව්වා මතක තබා ගන්න කිව්වා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු දේවලුත් මතක තබා ගන්න ඕනේ අපි බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ නැත. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ මේවා දේශනා කළේ නැත කියන කාරණේ ඇයි ඒක දේශනා කළේ නැත්තේ? උන්වහන්සේ මොකද ඒවට උත්තර නොදුන්නේ? ඒකේ වැඩක් ප්‍රයෝජනයක් නැහැ. ඒක නිවන පිණිස හේතු වන්නේ නැහැ. අවබෝධයෙන්ම කලකිරීමට හේතු වන්නේ නැහැ. ඒක විරාගය පිණිස හේතු වන්නේ නැහැ. නිරෝධය පිණිස හේතු වන්නේ නැහැ. සංසිද්ධිය පිණිස හේතු වන්නේ නැහැ. විශේෂ ඥානය පිණිස හේතු වන්නේ නැහැ. සම්බෝධිය පිණිස හේතු වන්නේ නැහැ. නිවන පිණිස හේතු වන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් තියෙනවා. ඒක කුමක් නිසාද හේතුවන්නේ? ඔව් ඒක හරි ජීවිතේට ගොඩාක් ප්‍රයෝජන අර්ථවත්. ඊළඟට නිවනට මුල්. ඊළඟට අවබෝධින්ම කලකිරීම ඇති කළා දෙනවා. විරාගය ඇති කළා දෙනවා. නිරෝධය ඇති කළා දෙනවා. ඔව් සංසිද්ධිය ඇති කළා දෙනවා. විශිෂ්ට ඥානය ඇති කළා දෙනවා. ආර්ය සත්‍ය අවබෝධය ඇති කරලා දෙනවා නිවන පිණිස පවතින. එතකොට මේ මේ දේශනාව කිව්වට පස්සේ මේ මාළුපුත්තු ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම නිවැරදි වෙනවා. එයා බේරුවා. මේ වගේ ප්‍රශ්න අල්ලගෙන අපි කවදාවත් යන්න හොඳ නැහැ. මේව සමහර මේ වගේ ප්‍රශ්න අල්ලනවා සමහර මීට වඩා ලාමක ප්‍රශ්න අල්ලනවා මම මේකට උත්තරේ හොයාගන්න මට මේක උත්තරේ හම්බුනොත් තමයි මම පහදින්නේ කියන. ඇත්ත වශයෙන්ම එයාට ඕනේ පහදින්න නෙමෙයි. මොකද ඕනේ? වාදයක්. මේ જાතියේ ප්‍රශ්න හදාගෙන දුක් විඳින කොටස් මේ සමාජේ ඉන්නවා. එතකොට මේ ප්‍රශ්න හදාගෙන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඇත්තම තේරුම් ගන්න නෙමෙයි. මොකන්ද? මේක තුළ පොඩි වාදයක් උපද්දවලා සන්තෝෂයක් ලබනවා. එක පටලවිල යනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී දේශනා කළේකට නෙමෙයි. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා ඇක්ටේරිය වනයේ. බිම වැටී තිබුණු කොළහවරක් උන්වහන්සේ අතට ගත්තා. අරගෙන ඇහුවා මහණෙනි මේ වනාන්තරයේ තියෙන කොළද වැඩි? මේ අතේ තියෙන කොළද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වනාන්තරයේ තියෙන කොළ ප්‍රමාණය ගණන් කරලා කියන්න බැරි තරම්. අතේ තියෙන බොහෝ සල්පයක් කියලා. මහණෙනි මට මේ ලෝකයේ ගැන අවබෝධ නැකෝ මේ වණේ තියෙන කොළ වල. අවේ මම ඔබට ඒක දේශනා කළේ නෑ කියන්නේ. මම ඔබට දේශනා කළේ මේ අතේ තියෙන කොළ ටික වගේ ප්‍රමාණයක්. ඒ මොකද මේ ටික විතරයි ඔබට ආර්ථ සාහිත්‍ය නිවන පිණිස නිවනට මුල් අවබෝධය ඇති කරන්නේ කලකිරීම ඇති කරවන්නේ නිවන පිණිස පවත්වන්නේ උපකාර වෙන වෙන මේ ටික විතරයි කියනවා. එතකොට අපිට පේනවා එහෙනම් ලෝකයේ තියෙනවා වලාන්තරික කොළවගේ දැනුමක් තියෙනවා. විශාල ප්‍රතිපත්ත දැනුමක් තියෙනවා. හැබැයි ජීවිතයට අදාළ නැති නිවන පිණිස උපකාරී නොවන අවබෝධයෙන් කලකිරීම ඇති නොකරන තෘෂ්ණා නිරෝධය ඇති නොකරන සංසිඳීම ඇති නොකරන නිවන පිණිස පවතින නැති දේවල් මේ වනාන්තරී වගේ ලෝකේ තියෙන දැනුම ආර්ය සත්‍ය අවබෝධයේ ජීවිත අවබෝධයට උමනා කරන දැනුම තියෙන බොහොම ස්වල්පයක් ඒ උමනා කරන ස්වල්ප ඥානය බුදුරජාණන් වහන්සේ ලස්සනට තෝරලා බේරලා ගත්තා අරගෙන උන්වහන්සේ අපට ඒක දේශනා කළා ඒ ආර්ය සත්‍ය ගැන උන්වහන්සේ දේශනා කරපු දේ ලෝකේ වෙන කවුරුවත්ම ලෝක කවුරුවත් දේශනා කළේ නෑ ඒක පස්සේ කාලේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ඒවා කියෝලා අහලා තේරුම් අරගෙන ප්‍රකාශ කළා මිසක් වෙන වෙන කවුරුවත් මේ ලෝකේ මේ වෙනකන් හොයාගෙන නෑ කාටවත් එහෙම හොයාගන්නත් බෑ තේරෙන්නේ නෑ මොකද හේතුව මේ ලෝක සත්‍යය වැහිලා ඉන්නේ මොකෙන්ද අවිද්‍යාවෙන් වැහිලා අවිද්‍යාවෙන් වැහිලා ඉන්න සත්‍යය කවදාවත් දැන් මේ වගේ එකක්. අපි කියමු අපි උපදිනකොටම කරුවල. දැන් කරුවලේ මතපත දාලා කරුවලේම කිරි දීලා කරුවලේම ටොයිලට් දී කරුවලේම නාල කරුවලේම උයාගෙන කාලා කරුවලේම ඉන්නවා. දැන් උපදිනකොටම කරුවල නම් අපිට පේන්නේ අපිට එළියේ කවශතාවයක් තියෙනවද? නෑ නෑ එළියක අවශ්‍යතාවයක් තියෙන්නේ එළියේ ඉඳලා කරුවලට ගියොත් තමයි. එතකොට පේන වෙනස අනේ එළියේ තියෙන කාලයක් හොඳට ඇවිද්දා. හොඳට මේවා පේනවා. හොඳට ඊමේ ගියා කරදරෙන් නැතු දැන් මේ කරුවලේ ඉන්නවා කියලා. එතකොට අපිට පේනවා. නමුත් උපදින්න තුම කරුවලේ නම් ඉන්නේ. පේන්නේ මේ වගේ තමයි අවිද්‍යාව. අවිද්‍යාසහගත ජීවිතයකට මේ විද්‍යාව පහල කර ගැනීම කියන එක වටිනා දෙයක් කියලා තේරෙන්නේ හොයන්න බෑ. හොයන්න බෑ. එතකොට මේ ආ චතුරාර්ය සත්‍ය කියන්නේ වටිනා දෙයක්. මේක අවබෝධ කරගන්න ඕනේ කියන කාරණේ අපේ හිතට වැටිච්ච එකක් නෙවෙයි. ඒකට අපිට අවශ්‍යතාවයක් ගැන අපිට හිතේ තිබුණෙත් නෑ. අපි ඒක කල්පනා කරපු දෙයක්වත් නෙවෙයි. අපි කවුරු කල්පනා කරේ කොහොම ජීවිතයක් අපි කවුරු කල්පනා කරේ ලස්සන ගයක් හදන්න කන්දනේ. යාන වාහන ගන්න ඕනේ. ළමයි උගන්න ගන්න ඕනේ. සමාජ තත්ත්වයක් ඇතුව ඉන්න ඕනේ. ඊළඟට මැරිලා නිලාට කවුරුහරි අපිට පිපාස හැදුනොත් වතුර පුරන්න ඉන්න ඕනේ. මේ වගේම අපි ඔළුවල තිබිච්ච දේවල් නේ. අපි කවුරුත් කල්පනා කළාද නෑ නෑ අපි ආර්ය සත්‍ය හොයා ගන්න ඕනේ. ආර්ය සත්‍ය අවබෝධ කර ගන්න ඕනේ. ඒකයි අපේ ජීවිතේ ප්‍රධාන දේ කියලා අපිට කවුරුවත් අපි අපිට ඉබේ සිතුවිලි පහළ වුණාද? නෑ. ඒ මොකද හේතුව? කරුණේ ඉන්න කෙනා කොහොමද එළිය දන්නේ? කරුණේ ඉන්න කෙනා දන්නේ කරුණේ අතපත ගාපු දේවල් ගැන විතරයි දන්නේ. එතකොට කරුණේ අතපත ගාපු දේවල් ගැන සතුටු වෙන්නේ යා යන්නේ. ඊට එහාට දන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කිරීමේදී චතුරාර්ය සත්‍ය ගැන ඒ බුදුරජාණන් වහන්සේ තමයි අපිට නොතේරෙන පැත්තත් එළිදරව් කරලා දෙන්නේ. මොකක්ද? උන්වහන්සේ අපි නොදන්නා පැත්තක් කියා දෙනවා මහණෙනි. නිරය කියා එකක් තියෙනවා. නිරය කියලා එකක් තියෙනවා. මේ නිරේ උපදිනවා. කායි කයින් වැරදි කරපු අය වචනෙන් වැරදි කරපු අය මනසින් වැරදි කරපු අය සිල්ලුතුන්ට ගුණවතුන්ට ගරහපු අය මිත්‍යා දෘෂ්ටි කායයෙන් ඔය නිරේ උපදිනවා මහණෙනි නිර්පල් යම රජු කියලා කෙනෙක් ඉන්නවා ඒ කෙනා මේ සත්‍යයෙන් උපදිනකොට ඒක නායට මතක් කරලා දෙනවා එයා මනුස්ස ලෝකෙ ඉඳිදී දැක්කේ නැද්ද මේ චූටි ළමයි? එදාම උපන් ළමයි දැක්කේ නැද්ද? දුර මතක්ුනේ නැද්ද මං ඉපදුනේ මෙහෙමයි? මනුස්ස ලෝකෙ දැක්කේ නැද්ද මේ ලෙඩ හැදිලා ඉන්න අය? හිතුවේ නැද්ද මමත් ලෙඩ වෙනවා මේ වගේ කියලා? මනුස්ස ලෝකෙ දැක්කේ නැද්ද නොදෙඩ වයසට ගිහිල්ලා ඉන්න අය? හිතුවේ නැද්ද මටත් මෙහෙම වෙනවා කියලා? මනුස්ස ලෝකෙ දැක්කේ නැද්ද මරණ? හිතුවේ නැද්ද මම මැරිලා යාවි කියලා? මනුස්ස ලෝකෙ දැක්කේ නැද්ද මේ වැරදි කරපුවාට දඬුවම් කියලා කියන්නේ? හිතුවේ නැද්ද මේ වගේ වෙනවා? නරයයි ඔක්කොටම කියනවා අනේ යම රජුගන් වහන්සේ මට ඒකක්වත් මතක් කරගන්න බැරුව ගියා. ආයෙන කරන්න දෙන විදවන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම පෙන්වා දෙනවා. පෙන්වා දීලා කියනවා මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධ කරුත් මෙහින් ගැලවෙනවා. අන්නේ කහපු ගමන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි විශ්වාස තියෙන එක්කෙනා විතරක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමතියි. එහෙනම් අපිට උමනායි පළවෙනි එක මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපිට තියෙන විශ්වාසය. උන්වහන්සේ විස්තර කරන මානිනී ප්‍රේත ලෝක තියෙනවා. විවිධාකාර ප්‍රේත ලෝක උන්වහන්සේ කියා දීලා තියෙනවා. විවිධාකාර ප්‍රේත ලෝක තියෙනවා. ඒ പ്രേත ලෝක වල සත්‍යයන් ජීවත් වෙන්නේ පිපාසයෙන්. බඩගිනින්. අවුරුදු දහස් ගණන් ඉන්නවා. සමහර പ്രേතයෝ තමන්ම දරුවන් වදනවා තමන්ම කනවා. සමහර പ്രേතයෝ පිපාසයි. ඔන්න ගංගාවක් පේනවා. දූවගෙන යන බොණ්ඩ. ළඟට ගිහින් මං දලන්නේ සැරව. ඔය ආයි බලාගෙන ඉන්න. අනිත් පැත්ත බලනවා. ගංගාව පේනවා දුවගෙන යනවා ගලන් ඉලි අන්තිමට ඒව තමයි බොන්නේ මෙහෙම ජීවිතවලට මිනිස් ජීවිත පරිවර්තනය වෙන බව අපි දන්නවා අපිට පේන්නේ අපි හිතාගෙන ඉන්නේ හැමදේම මිනිස් වතරටම අපි ඇවිල්ලා උපදී අපි හිතාගෙන ඉන්නේ අපි හැමදේම මිනිස් වෙලා උපදී ආය ආයමත් මිනිස් වෙලා උපදී ආය ආයම මේ අසවල් ගමේ මේ ගමේ ඥාති වෙලා ආයි ඉපදි. නමුත් සිද්ධ වෙන්නේ ඊට වෙනස් එකක්. සිද්ධ වෙන්නේ අපිට ඕන දේ නෙමෙයි අපින් කෙරිච්ච දේ අනුව. අපේ කය යම් කිසි දෙයකට යදුණාද? අපේ වචනේ යම් කිසි දෙයකට යදුණාද? අපේ මනස යම් කිසි දෙයකට යදුණාද? අන්න ඒ අනුව තමයි උපත කරන්නේ යන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් තමයි ඒක පෙන්වලා දෙන්නේ. ඊළඟට අපි දැකලා තියෙනවා තිරිසන් සතු. තිරිසන් සතුන් දැක්කට සමහරට අපිට හිතෙන්නේ නැහැ නේද මෙහෙම වෙයි කියලා. බල්ලු බලලු දැක්කම, එළුව කුකුළු දැක්කම, මේ හරක් දැක්කම අපිට හිතෙන්නේ අපි ගිහින් මෙහෙම උපදීවි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ නැහැ තිරිසන් යෝනියත් කියලා උපදින සත්‍යයක්. මිනිසුන්ගේ ලැබුණ තිරසන් යෝනි. දන්නේ නැති දේවල් අපි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි. මේ පුත්‍රකත්ව පස් ටිකක් වගේ පිරිසක් තමයි ආයේ මිනිස් ලෝකෙවිල උපදින්නේ. මිනිස්සු අතර. මහ පොළොවේ මිනිස්සු මැරිලා මහ පොළොවේ කොටසක් නිරේ යනවා. තිරිසන් යෝනියන, പ്രേත ලෝකයන. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි නිර්සත්‍යයේ ඉන්නවා. නිර්සත්‍යයේ මැරෙන. මරුණාම නීපතරගත් පස්පිටකුගේ සුළු පිරිසක් මිනිස් ලෝකෙට එනවා. මාබලෝගේ පිරිසක් ආයමත් උපදිනවා නිරේ. තිරිසන් ලෝකේ සතුන් මරුණාට පස්සේ ආයමත් උපදින්නේ තිරිසන් ලෝකෙමයි. කලාතුරකින් කෙනෙක් මනුස්ස ලෝකෙට උපදිනවා. කලාතුරකින් තිරිසනෙක් දිවි ලෝකයට යනවා. අනිත් ඔක්කොම ආයතන ලෝකෙ උපදිනවා. പ്രേත ලෝකේ പ്രേත ලෝකෙට ගියොත් ආයයයි මැරිලා චුත වුණොත් උපදින්නේ ආයයම പ്രേත ලෝකෙමයි. പ്രേත ලෝකෙමයි ආයයත් උපදින්නේ. പ്രേත ලෝකෙ ඉපදිච්ච කෙනෙක් මැරිලා ආය මිනිස් ලෝකෙට යනවා නම් බොහොම කලාතුරකින්. එහෙම නැත්නම් പ്രേත ලෝකෙ ඉපදිච්ච කෙනෙක් ආය දෙවියන් අතර යනවා නම් කලාතුරකින්. නමුත් මේව ගැන දන්නේ කියයි සමහරු කියනවා ඒ වුණාට දැන් මේ මනුස්ස ලෝකේ ජනගහන හරි වැඩි හරි වැඩි ජනගහන මේක අපිට කියන්න බෑ වැඩි කියලා කියන්න බෑ අපි අනිත් ලෝක දැක්කද අපි പ്രേත ලෝකේ දැක්කන නිරේ දැක්කන තිරිසන් අපායේ සියලුම විස්තර විභාග දැක්කන අන්න එතකොට තමයි අපිට මේ ජනගහනේ වැඩි වගේ පේන්නේ මේකේ එහෙම එකක් තමයි තියෙන්නේ ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ යන සත්වයා මේ යන ගමන යන ආකාරය තව පැහැදිලි කරලා දෙනවා උන්වහන්සේ. කොහොමද පැහැදිලි කරන්නේ? දේශනා කරන මහණෙනි මේ මහා සාගරයේ ජලය මහා සාගරයේ ජලයට වඩා මිනිස්සු කෙරෙන කඳුළු වැඩි කියනවා. දැන් බලන්න එතකොට අපි සාමාන්‍යයෙන් අපේ එක එක මනුස්ස ජීවිතයක ගත්තොත් අපි හෙළුව කඳුළු මේ පීරිස කොප්පේ තරම්වත් නැහැ පිරිසිගෝප්ප කාලක් තරම්වත් නෑනේ අපි හෙළුව කන්දර. එතකොට මහා සාගර ජලයේ වැඩි තියෙන පුද්ගලික හෙළු කඳුළු. කොච්චරනම් අතීතයක් අපිට තියෙනවද එහෙනම්? බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ඔක්කොම මේ පස්ස තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා. එහෙනම් බුදු කෙනෙක් පහළ වුණේ ඔන්න ඔය පස්සට උතුම දෙන්නයි. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ සත්‍යාව චතුරාර්ය සත්‍ය අවබෝධය කරා ගෙනියන්නයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මානසික ක්‍රියාකාරීත්වය මේ ජීවිතය හරියට මේ මේ ගස් කොළන් වල තියෙන ස්වභාවික ක්‍රියාකාරීත්වය තියෙන ආයම විදිහක් මේ ජීවිතය තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරන විඥානය වැඩිනවා කියනවා මේ ගහක බීජයක් වැඩිනවා වගේ පොළොවේ. පොළොවේ බීජයක් පළවෙනවා වගේ මේ ඇහෙන් රූපයක් දැක්කහම කනෙන් ශබ්දයක් ඇහුවහම නාසයෙන් ආග්‍රහණය කරාම දිවෙන් රස විඳහම කයට පාංශ දැනුනහම සිතින් සිතුවිල්ලක් සිතුවහම විඥානේ මේ වැඩෙනවා කියන මේ පොළොවේ මේ බීජයක් පළවෙනවා වගේ එතකොට ඒකට ආශාවෙන් හිතන්න පටන් ගත්තාම මේක පෝෂණය වෙනවා කියන වතුර දැම්මම වගේ අපි දන්නේ නැහැ නේ මොකක්ද. අපි ඇහෙන් රූපේ දැක්කා මාස හිතෙනකොට ආසා ආසය දේවල් හිතන්න පටන් ගත්තා. තරහ හිතෙනකොට තරහ ගන්න පටන් ගත්තා. ඉරිසියා හිතෙනකොට ඉරිසියා කරන්න පටන් ගන්නවා. ක්‍රෝධ කරන ක්‍රෝධ කරන්න පටන් ගන්නවා. බය වෙනකොට බය හිතෙන පටන් ගන්නවා. නමුත් අපි දන්නවද මේට අනුකූල විඥානයක් හැදෙනවද? දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේක දේශනා කළේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි මේකේ ස්වභාවය මේකයි. හේතුන් නිසා සකස් වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. අන්න ඒක තමයි අනාත්ම දෙයක ලක්ෂණය. හේතු නිසා සකස් වෙනවා හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒකට හේතු නිසා සකස් වෙන හේතු නැති වෙනකොට නැති යන දේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමාගේ වශයෙන් පවත්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්නෝක අවබෝධ කරගන්න කියලා. ඒක අවබෝධ කරගන්න තමයි උන්වහන්සේ විස්තර කරන්නේ බලන්නේ කියන කොටස් කර කර කොටස් කර කර බලන්න කියනවා. ඇයි රූපයක් බලද්දී සිද්ධ වෙන සිතිය. ඇයි රූපය විඥාන එකතු වෙනවා. කනෙන් ශබ්දයක් අහනකොට කනයි ශබ්දයි විඥාන එකතු වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට නාසයේ ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. දිවෙන් රස විඳිනකොට දිවයි රසයි විඥානය එකතු වෙනවා. ශරීරයෙන් පහස ලබනකොට ශරීරයේ පහසයි විඥානය එකතු වෙනවා. මනසින් අරමුණක් සිතනකොට මනස අරමුණ විඥානය එකතු වෙනවා. ඒ එකතු වෙන විඥානය තමයි වැඩින්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එකතු වෙච්ච ගමන් විඳීමක් කියනවා. අඳුන ගන්න ඔන්න චේතනා පහල කරලා ඒ අනුව යෙදුනකට විඥානය වැඩෙනවා. උපතක් කරා යන්නේ විඥානය හැදෙනවා. ඉතින් මේ ස්වභාවයට පත් වෙලා ඉන්නේ කියලා මේ සත්‍යයට අවබෝධ කරවන්න බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ප්‍රසුන්නාංශ දේශනා කළා මේකට කරන්න තියෙන්නේ හේතු නිසා හටගන්නා දේවල් මේ ලෝකේ තියෙන්නේ. හේතු නිරුද්ධ වෙනකොට ඒවා නිරුද්ධ වී යනවා. එහෙනම් මේ අවබෝධයක් නැතිකමයි. ආසාව නිසා මේ ප්‍රවත්මට අපි හසු වෙලා ඉන්නවා කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධයට අපිට කල්පනා කරන්න හැකියාව ලැබුණොත් ඒක මේ මනුස්ස ජීවිතය අපි ලබාගත්තු විශේෂ එකක්. විශේෂ ඥානයක්. මොකද හේතුව දැන් සාමාන්‍යයෙන් අපේ මනුස්ස ජීවිතවලට මේ බුදුරජාණන් වහන්සේ නමක් ඔය දේශනා කරන පැත්ත කවුරුවත් කියා දෙන්නේ නැහැ. මේ ඇහෙන් රූපයක් දැක්කාම මේ විඥානය අට ගන්නවා. ඊට පස්සේ මේක එකතු වෙලා දිඳිනවා. ඊට පස්සේ අඳුන ගන්නවා. චේතනා පහළ කර කර මේක කර්ම රැස් කරනවා. එතකොට භවයක් හැදෙනවා. මේවා අපිට කියා දුන්නේ නැහැ කවුරු? ඉස්කෝලේ ඉගෙනගෙන ආයතන ගන්නේ නෑ. ඉතින් ඒ නිසා හැබෑලසම මේ ජීවිතේ සිද්ධ වෙන්නේ මේ දේ. මේ ජීවිතේ සිද්ධ වෙන දේ හොඳට තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක තේරුම් ගන්න තියෙන්නේ කවුරු තුලින්ද? තමන් තුලින්ම වීර්ය අරගෙන මේ ස්වභාවය තේරුම් ගන්න කියනවා. මෙතන තියෙන්නේ ස්වභාවික දෙයක්. මොකක්ද හේතු සකස් වෙනකොට සකස් වෙවි යන දෙයක්. හේතු වෙනස් වෙනකොට වෙනස් වෙවි යන දෙයක් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන දෙයක් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට අපිට මේ ජීවිතය දිහා බලන්න කියනවා. නමුත් අපිට සාමාන්‍යයෙන් එහෙම බලන්න පුරුද්දක් නැහැ දැන් අපි ගත්තොත් ඔන්න අපි ඉපදෙනකොටම අපි ඇහැ අඳුනගත්තේ හේතුන්ගෙන් හටගත් දෙයක් කියලාද මම කියලා. මම කියලා. ඉපදෙනකොට කන අඳුනගත්තේ මම කියලා නාසය හඳුනගත්තා මම කියලා දිව හඳුනගත්තා මම කියලා ශරීරය හඳුනගත්තා මම කියලා හිත හඳුනගත්තා මම කියලා දැන් අපිට මගේ දැන් මේක මගේ පැවැත්ම ඉතින් මේ කවදා කොතනකදී අපේ හිතට ආපු එකක්ද කියලා හොයන්න බෑ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ අවිද්‍යාව පටන් ගත්ත තැන හොයන්න බෑ හැබැයි අපිට නැති කරන්න පුළුවන් මොකද හේතුව ඒ පටන්ගත්තු දේ දැන් තියෙන නිසා. ඒ අවිද්‍යාව දැන් තියෙනවනේ. යම් දවසක යමක් පටන්ගත්ත දේ සියල්ල දැන් තියෙනවා. ඒ නිසා අපිට මේකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් අපි මම මේ මාගේ කියලා අඳුනගත්තා. අපි හුස්ම ගන්නවා ආස්වාස ප්‍රස්වාස අඳුනගත්ත මගේ කියලා. අපි ජලය පානය කරනවා ජීවත් වෙන්න. ඊට පස්සේ අපි මේක මගේ කියලා අඳුනගත්තා. ආපෝ ධාතුව. අපි මේ ගුරුසු ආහාර පාන ගන්නවා ජීවත් වෙන්න. ගුරුසු ශරීරයක් තියෙනවා. පඨවි ධාතුව අපි අඳුනගත්තා මගේ කියලා. රස්නි ගතියක් තියෙනවා. තේජෝ ධාතුව අඳුනගත්තා මගේ කියලා. මේ ඔක්කොම මගේ මගේ මගේ කියලා අඳුනගත්තා. ඒ අඳුනගත්තු දේ වටාම ඒක පීතලම අපි ජීවත් වුණා මිසක් ඒක හැබෑ ලෙසම මොකද්ද කියලා කල්පනා කරන්න තරම් අපිට සත්‍යයක් නැහැ. ඒතකොට බුදු කෙනෙක් පහළ වෙලා තමයි අපිට දේශනා කරන්නේ මේක නුඹේ නොවේ. ඇස නුඹේ නොවේ. කන නුඹේ නොවේ. නාසය නුඹේ නොවේ, දිව නුඹේ නොවේ, ශරීරය නුඹගේ නොවේ, මනස නුඹගේ නොවේ. එතකොට තමයි අපිට තේරෙන්නේ එහෙනම් මේක අපේ අපේ කියලා හිතාගෙන හිටියන්ට එහෙනම් මේක අපේ නොවේ දෝ. නොවේ කියන කාරණේ අපි දන්නේ එතකොට මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අනිත්‍ය ගැන විස්තර කරලා මේ අනිත්‍ය වෙනවා මේවා වෙනස් වෙලා යනවා මේවා නුඹේ නම් මේවා නුඹට ඕන හැටියට පාත්තන් කුල ඔන්න තවත් පොඩ්ඩක් අපිට තේරුම් ගන්නවා. එහෙනම් මේක මගේ නම් පාත්ත මගේ මට ඕනෑට පාත්තන්න පුළුවන් වෙන්න ඕනේ මගේ නම්. එහෙනම් මේක මට ඕනෑ විදිහට පාත්තන්න බෑ. තවත් අපිට කල්පනා කරන්න පැත්තක් වෙන්නලා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ පැත්තෙන් උනේ ඊට පස්සේ අපි කල්පනා කරනකොට අපි තව පොඩ්ඩක් පැහැදිලි වෙනවා. එහෙනම් මේකේ තියෙන්නේ හේතු නිසා හටගන්න දේවල් හේතු නැති වෙනකොට ආන්න අප පොඩ්ඩක් තීරණා වෙනවා එතකොට. ඒ විදිහට තමයි ටික ටික මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගනිද්දි තේරුම් ගනිද්දි තේරුම් ගන්නේ තමයි. යමෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්න මහන්සි ගන්නවද? එයා තේරුම් ගන්න මහන්සි ගන්නේ කොහොමද? තමාව. තමාව තේරුම් ගන්නයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. යමක් යම් කෙනෙක් තමාව තේරුම් ගන්න මහන්සි ගන්නවාද එයා නිවැරදි වෙනවා. නිවැරදි කරගන්නේ තමාව. කුසල් වඩන්න පුරුදු වෙනවා. අකුසල් බැහැර කරන්න පුරුදු වෙනවා. මේ ඔක්කොගෙම එයා මේ සම්පූර්ණම තමන් තමන් ගැන අවබෝධයක් ඇති කරගන්නවා. එහෙමනම් ධර්මයේ එහෙම දවසක තමන් එතකොට තමන් ගැන අවබෝධයකින් සකස් වෙනකොට ඔන්න සතර අපායට යමු වෙච්ච ජීවිතින් Taman නිදහස් වෙනවා. තිරිසන් අපායට යන්න යමු වෙච්ච ජීවිතින් Taman නිදහස් වෙනවා. නිර්විත වෙන ජීවිතේ නිදහස් වෙනවා. අපි කොහොමද දැන් අපිට එක්ක හිටපු જાතියින් කොයිතරම් නිරියද? අපිත් එක්ක හිටපු જાතියින් කොයිතරම් තිරිසන් අපායද? අපිත් එක්ක හිටපු જાතියින් කොයිතරම් පෙරේත ලෝකියද? කොයිතරම් ප්‍රතිවල ගිහිල්ලාද මේ නිසා අපිත් මේ ගමනේ මෙහෙම පටලපටලේ යනවාද මේකෙන් ඈතර වෙනවාද කියන එක තීරණය වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ කෙරේ අප තුල ඇතිවන පැහැදීම මතයි අනිත් සමාජයන්නේ බොහෝ අවස්ථාවලදී අපි මහන්සි ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි සීත පහදවා ගන්නයි. මොකද උන්වහන්සේව හෙළිදරව් නොකරන අපි කිසියම් කෙනෙක් මේවා දන්නේ නැහැ. උන්වහන්සේව පෙන්වා නොදෙන්න අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඊළඟට ඒවා අපි කතා නොකරන දැන් උන්වහන්සේ මේ වගේ අව්‍යාකෘත ප්‍රශ්න 10ක් තිබෙන උත්තර නොදී මේ මේ කාරණා නිසා උත්තර දුන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා නොකරන අපි කවුරුවත් දන්නේ නැහැ. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ඉස්මතු කර කර ඉස්මතු කර කර නොපෙන්වන්න අපි කවුරුවත් දන්නේ අපි සාමාන්‍ය ජීවත් වෙලා ඊට පස්සේ අපි ආසාවෙන් ඉඳලා මැරිලා. ඉතින් මේ නිසා අපිට ලැබිච්ච ජීවිතේ භාග්‍ය සම්පන්න කරගන්න තමන් තමන් තමන් තුළම ඒක ඒ නිසා ධර්මයේ සේවනය කිරීමේදී ධර්මයේ ප්‍රගුණ කිරීමේදී ඒක තමා තමාව අවබෝධ කරගන්න උපකාර කරගන්න අදහස තිබ්බ යුතුමයි. ඒ අදහසින් බැහැර වෙලා නම් කවදාවත් යාට ධර්මය අහුවෙන්නේ නැහැ. ඒ තමන් තමන් අවබෝධ කරගන්න හදන එක්කිනාට විතරයි ධර්මයේ ඉගෙන ගැනීමේ පිරිසිදු අවස්ථාවේ තියෙන්නේ. තමන් තමන් ආවෝද කරගන්න කල්පනා කරන එක්කලා තමයි ධර්මයේ දැනගෙන දරා ගැනීම පිරිසිදු හැඟීම තියෙන්නේ. එතකොට යා කවදාවත් ඒක වාද විවාද කරන්න පාවිච්චි කරනවා. නෑ. ඒක කණ්ඩායමක් හදාගෙන පාවිච්චි කරනවා. නෑ. ඒක ප්‍රසිද්ධ වෙන පාවිච්චි කරනවා. නෑ. ඒක තියෙන්නේ තමන්ගේ ජීවිතය අවබෝධ කර ගැනීමට විතරයි. ඉතින් මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට කලාතුරකින් ලැබුණා. ඒ ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන සිත පිහිටවාගෙන නිතර නිතර ඒ කෙරෙහි මෙනෙහි කරලා උන්වහන්සේගෙන් අපිට ලැබිච්ච දේ අපේ ලෝකයට ලැබිච්ච බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි අපිට ලැබිච්ච අපේ ලෝකේ අපි කරවලේ ජීවත් වුණා නම් අපි කියමු කරවලේ අපි අර කලින් උපමාවම කරවලේ ඉපදිලා කරවලේ ජීවත් වුණා. ඉර පෑවුවා නම් ඉදාගත් දැනගන්නවා අපි හිටියේ කොහේද ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් විතරයි අපි කොහෙද හිටියේ. අපි කොහෙද යන්නේ අපිට මොකද වුනේ අපි අනාගතේ කොහොමද හදාගන්නේ මේ ඔක්කොම නිවැරදිව තේරුම් ගන්න ලැබෙන්නේ ඒ නිසා මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා සාදු